අන්නේ උතුම් ප්‍රතිපදාව පියවරෙන් පියවර දැන ඉගෙන ගන්නට ජීවිතයට එකතු කර ගන්නට ප්‍රායෝගික වේ ප්‍රතිපදාව තුළ ගමන් කරන්නට තමයි මේ සමත විපස්සනා භාවනා මාර්ගය පිළිබඳ අපේ මේ දහම් කතිකාවත අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරමින් කරන බුද්ධානුස්සති භාවනාව පිළිබඳ පසුගිය වාරයේදී බුදු ගුණ මනසිකාර කිරීමෙන් අපට ලැබෙන ආනිසංස ඒ ආනිසංස අපේ නිවන් ගමනට කොහොමද උපකාර වෙන්නේ කියන කාරණාව අපි සලකා බැලුවා දැන් අද අපි බලමු මේ බුදු ගුණ භාවනාව පිළිබඳව යම්කිසි වටහා ගැනීමක් අවබෝධයක් අපේ සිතට ඇති කරගන්න පුළුවන් වෙයිද කියලා. පළමුවෙන්ම මේ බුද්ධානුස්සති භාවනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ මානසිකාර කරමින් මෙනෙහි කරමින් බුදු ගුණ අරමුණේ නීවරණ විස්කම්භණය කරලා සිත සමාහිත කිරීම තමයි බුදු ගුණ භාවනාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ නැවත නැවත මනසිකාර කරනකොට අපේ සිතේ නීවරණ ධර්මයන්ට කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන්ට පහළ වෙන්න අවකාශ නොලැබී යනවා. බොහෝ වෙලාවක් සිතේ නීවරණ පහළ නොවෙනකොට සිත පිරිසිදු වෙනවා. සිත ප්‍රභාස්වර වෙනවා. ආගන්තුක කෙලෙස් නොපැමිණෙන්න නොපැමිණෙන්න සිතේ පරම ප්‍රභාස්වර ප්‍රകൃතිය මතුවෙනවා. එතකොට මේ බුදුගුණ අරමුණු කරගෙන අපේ චිත්ත සංතාන තුළ සති සමාධි දියුණු වෙනවා. ගොඩාක් බුදුගුණ සිහි වෙන හින්දා අර්පණා සමාධි මට්ටමට බුදුගුණ භාවනාවේ යන්න බෑ. ඒ කියන්නේ එක අරමුණක සිත තියාගෙන ඉන්න පුළුවන්කමක් නැහැ බුදුගුණ වඩනකොට. ඒ නිසා මේ බුදුගුණ භාවනාව ආදී මේ අනුස්මති භාවනා කීපයක් තියෙනවා. ඒ වගේන් අපට පුළුවන් වෙන්නේ උපචාර සමාධි මට්ටමක් ඇති කරගන්න විතරයි. හැබැයි බුදුගුණ භාවනාවෙන් ලබන උපචාර සමාධිය ඒ චිත්ත සමාධිය නිවන් සැපයට දෙවෙනි වෙන මහා පුදුම සැපයක් ප්‍රීතියක් එලවන්නා වූ සමාධියක්. එහෙම තමයි පෙන්වන්නේ. මේ බුදුගුණ භාවනාව අපේ සිත සමාහිත වෙන වෙලාවට බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ නානාවිද නයින් සිහිපත් වෙන්න ගන්නවා. ඒ සිහිපත් වෙනකොට නොඑක් නොඑක් බුදු ගුණ සිහිපත් වෙන හින්දා තමයි සිත අර්පණා සමාධි මට්ටමට නොයන්නේ. අපි ඒවා මොනවද කියලා ඉස්සරහට බලමු. අපේ පින්වත්නි බුදු ගුණ භාවනාව අපි පුංචි කාලේ ඉඳලා වඩන පුරුදු කරන භාවනාවක්. ඒ නිසා මේ බුදු ගුණ භාවනාව පිළිබඳ ලොකු දැනුමක් අපි ගාව තියෙනවා. මේ බුදු ගුණ භාවනාවේ අපි ඉස්සරෝම දැනගන්න ඕන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණ. දැන් මාතුර්කා කරපු බුදු ගුණ පාඨය බුදුරජාණන් වහන්සේ විසින්ම අපට දේශනා කරපු එකක්. ඇයි බුදුරජාණන් වහන්සේ මොක අපට වදාලේ? බුදු ගුණ දැනගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. දෙවියෙකුට, බබෙකුට, බ්‍රහ්මයෙකුට කිසි කෙනෙකුට බුදු ගුණ සපුරා දැනගන්න පුළුවන්කමක් නැහැ. ඒ කිසි කෙනෙකුගේ ඥාන ශක්තිය ඉක්මවල තමයි බුදු ගුණ පවතින්නේ. ධර්මයේ පෙන්නනවා මේ එක සක්වලක තබා මේ අනන්ත සක්වල ලෝක ධාතුවල ඉන්න හැම දෙවියෝ බ්‍රහ්මයෝ නාග සුපර්ණාදි මනුෂ්‍යාදි සියලු සත්වයෝ තම තමන්ගේ නැනපමණින් තම තමන්ගේ ශක්ති පමණින් එකට ඉඳගෙන බුදුගුණ මනසිකාර කරන්න ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණයේ අල්ප මාත්‍රයක් පමණයි මනසිකාර කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ තරම් බුදුගුණ අනන්තයි. ඇයි ඒ? දැන් ඔහොම කිව්වට ඒක තේරෙන්නේ නැහැ. අපේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥාන අනාවරණ ඥාන ගැන අහලා තියෙනවනේ. ਸਰවඥතා ඥානෙටයි අනාවරණ ඥානෙටයි සියල්ල පේනවා සියල්ල දකින්න පුළුවන්. සියල්ල අරමුණු වෙනවා. එතකොට දැන් මේ විශ්වයේ ඉන්න සියලුම සත්වයෝ තම තමන්ගේ නැනපමණින් බුදු ගුණ සිහිපත් කරනකොට ඒ අයට මගහැරෙන ධර්මානන්තයි. ඔය එක එක සත්වයක් සිතනේව්වා, පතනේව්වා, අහනේව්වා, ස්පර්ශ කරනේව්වා, කල්පනා කරනේව්වා මේ සියල්ල බුදුරජාන් වහන්සේ දන්නවා. සර්වඥතා ඥාණයට අනාවරණ ඥාණයට අහුවෙන අපි එක්කෙනෙක් සත්වයක් ගන්නකෝ. ඒ සත්වයාගේ අතීත සංසාර භව ගමන කෙලවරක් නැහැ. අනන්තයි. ඒ අනන්ත සංසාර භව ගමන උන්වහන්සේට සක්සුදක්සේ ਸਰවඥතා ඥාණයට අරමුණු කරන්න පුළුවන්. යම් පමණ අවශ්‍යද ඒ පමණ පුළුවන්. ආවරණයක් නැවතීමක් නොපෙනීමක් නැහැ. එතකොට ඒ සත්වයා නිවන් දකින මොහොත දක්වා අනාගත භව ගමනේ මොන ආත්මවලද උපදින්නේ ඒ උපනුපං ආත්මවල අම්මා කවුද තාත්තා කවුද මොන රටේද උපදින්නේ මොන ආහාරද ගන්නෙ වේල් කීයක් ගන්නවද ඒ ආහාර දිරවන්නේ කොහොමද හැදෙන ලෙඩරු මොනවද එයා ඒ ආත්මේ උස වෙන්නේ ඇයි මිටි වෙන්නේ ඇයි කළු වෙන්නේ ඇයි කොණ්ඩේ දෙන්නේ ඇයි කොණ්ඩේ යන්නේ ඇයි එයාට සීත ඍතුවෙන් මොකද වෙන්නේ උෂ්ණ ඍතුවෙන් මොකද වෙන්නේ කර්ම විපාක කොහොමද විපාක දෙන්නේ මෙහෙම අනාගත භව ගමන අනන්තයි ඒ අනන්ත භව ගමන පිළිබඳවත් බුදුරජාණන් වහන්සේගේ අනාවරණ ඥාණයට අහු වෙනවා. එතකොට අපේ පින්වත්නි එක සත්වයෙකුගේ අතීත භව ගමන පිළිබඳ විස්තර අප්‍රමාණයි. අනාගත භව ගමන අතීත භව ගමන කියන දෙකේ ලබන එක එකාත්මික විස්තරත් අප්‍රමාණයිනේ. දැන් අපේ ජීවිතේ මේ එක මහත්යෙකුගේ මේ එක අම්මෙකුගේ මේ ජීවිතයේ අහපු දේවල් බලපු දේවල් ආග්‍රහණය කරපු දේවල් රස විඳපු දේවල් ස්පර්ශ කරපු දේවල් උපන්දා ඉඳලා මේ වෙනකම් මනසේ පහළ වුණු හැම සිතුවිල්ලක්ම පොතක ලිව්වොත් කොච්චර ලොකු පොත් ගොඩක් හිටියේද කොච්චර කරුණු තියනවද එතකොට මේ එක සත්වයකගේ එක ආත්ම භාවයක් එතකොට එක සත්වයකගේ එවැනි ආත්ම භාව අතීත අනාගත දෙකේ අප්‍රමාණයි. මේ එක සත්වයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඔය සියල්ල දන්නවා. එතකොට අපේ පින්වත්නි මේ අනන්ත විශ්ව ලෝක ධාතුවේ සියලු සත්වයන්ගේ ඔය සියලු විපාක වාර ඒ වගේම සියලු ප්‍රවෘත්ති වාර ඒ සියලු විස්තර මහා කාරුණික ආනන් වහන්සේ දන්නවා. නාසයට අවශ්‍ය ඕනම මොහොතක ඒවා ආවර්ජනා කරලා බලන්න පුළුවන්. ඒක තමයි ਸਰවඥතා ඥානයේ ස්වභාවය. එතකොට තේරෙනව නේද? එහෙමනම් එක එක සත්වයේ එකට එකතු වෙලා මුළු විශ්වයේම ඉන්න සත්වෝ එකට බුදු ගුණ මෙනෙහි කළත් උන්වහන්සේගේ එක ඥාන ශක්තියක් පිළිබඳවවත් මෙනෙහි කරන්න පුළුවන්කම නැහැ. ඔය උපමාවෙන් තේරෙන්න ඕන ඒක. ඊළඟට අපේ පින්වත්නි බුදුරජාණන් වහන්සේට අපේ මේ manuss ලෝකයේ මේ තියෙන ස්වභාවික දේවල් ඒ වගේම මේ තියෙන භෞතික දේවල් මේ සියල්ල පිළිබඳවත් පුදුම අවබෝධයක් තියෙනවා. දැන් මේ ගහක් ගත්තාම ගහේ පොත්ත කලෝනේ ඇයි, දාර හිට්ටේ ඇයි, ඒකේ නාරටිය මේ පැත්තට ගියේ ඇයි කියලා අපි දන්නේ නැහැ. ඒ ගියපු හේතුව බුදුරජාණන් වහන්සේ දන්නවා. උන්වහන්සේගේ අනන්ත ණය සමන්වාගත මහා ප ဋ ාණ ප්‍රකරණාදී දේශනාවල මේ චිත්ත සංතාන තුල ඒ ධර්ම හටගන්න හේතු අප්‍රමාණ නයින් දේශනා කළා. ඒ දෙවියන්ට මිනිසුන්ට දැනගන්න පුළුවන් ටික විතරයි. නමුත් උන්වහන්සේගේ ਸਰවඥතා ඥාණයට ඔය සියල්ල අහු වෙනවා. මේ මහා භද්‍ර කල්පයට කල්ප අසංකේය ගානකට හැයින් මේ manuss ලෝකේ අසවල් දිවයිනේ ගහේ පොත්ත සුදු පාට උනේ ඇයි කිව්වොත් බුදුරජාන් වහන්සේ දන්නවා. ඔය කියන කාලෙම මේ සක්වලට ආලෝක වර්ෂ 10000 ගණනකට ඇහින් තියෙන සක්වලක ඉන්න සත්වේකට නැත්තම් ගහක කොලක මේ වෙනස්කම ඇති උනේ ඇයි කියලා ඇහුවොත් ඒකත් ලෞතුරා බුදුරජාන් වහන්සේ දන්නවා. ඒක තමයි ਸਰවඥතා ඥානය කියන්නේ. සියල්ල කියන වචනේ මහා ආශ්චර්යමත් වූ වචනයක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මේ ලෝකේ කිසිදු සත්වයකට එහෙමනම් නිමවා දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මහා කරුණික බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මේ අනන්ත බුදුගුණ හරියට දඬුවැල් බෑයක් මීමැස්ස බඳිනවා වාගේ ඒ ඒ තැනින් මීපැණි ගෙනල්ලා ඒ ඒ බුදු ගුණයෙන් සාරය අරගෙන ඇවිල්ලා ಗುಣ 9ක් ඇතුළත් කරලා මේ නවරහදි බුදු ගුණ පාඨය දේශනා කළේ මේ නවරහදි බුදු ගුණ පාඨයේ අර්ථවත් මේ ලෝකේ කිසිදු කෙනෙකුට දැනගන්න බෑ හැබැයි අපි අපේ නැනපමණින් මේ බුදු ගුණ පාඨයේ අර්ථ දැනගන්න ඕනේ කෙනාගේ කෙනාගේ නැන පමණින් යම් පමණ දැනගන්න පුළුවන්. අන්න ඒ පමණ බුදු ගුණවල තේරුම් දැනගෙන අපි මේ බුදු ගුණ මනසිකාර කරන්න ඕනේ භාවනා ස්වરૂපේ. හැබැයි මේ බුදු ගුණ අනන්ත හින්දා ගුණ ගොඩාක් තියෙන හින්දා එකපාරම කෙනෙකුට මේ සියලු බුදු ගුණ භාවනා කරන්න බෑ. ඒ නිසා ඔය පැරණි ආචාර්යවරු මේ බුදු ගුණ භාවනාව කරමින් මේ බුදු ගුණ සයුරට ක්‍රමක්‍රමයෙන් වහින්නට ක්‍රම දේශනා කොට වදාලා පෙන්වුවා. ඉතින් එයින් එක ක්‍රමයක් තමයි මේ එක එක බුදු ගුණය වෙන වෙනම දැනගෙනගෙන ඒ එක එක බුදු ගුණය ටික කාලයක් භාවනා කරලා ඒ ගුණය හොඳට පුරුදු පුහුණු වුණාම ඊට පස්සේ ඊළඟ ගුණය භාවනා කරන ක්‍රමය. මේක තමයි ප්‍රසිද්ධ ක්‍රමය. හැමෝම දන්න ක්‍රමේ. මහා කරුණික බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ බුදු ගුණ භාවනා කරනකොට මේ බුදු ගුණ භාවනා වැඩෙන්න දැනගත යුතු කරුණු ගොඩක් තියෙනවා. අපි මේ කරුණු ටික දැනගන්න ඕනේ. ඉස්සරෝම මේ බුදු ගුණ භාවනාව වඩන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපේ චිත්ත සිත සමාධි මට්ටමට අරගෙන යන්න මේ බුදුගුණ භාවනාව වඩන්න පුළුවන්. එකක් තමයි අපි වඩන සම්බත්තක නැත්තම් පාරිහාරීය කර්මස්ථානයට උපකාරවනු පිණිස මේක සම්බත්තක කර්මස්ථානයක් වශයෙන් වඩන්න පුළුවන්. සම්බත්තක කර්මස්ථාන කියලා කියන්නේ හැමතැනම වඩනෙවට. පාරිහාරීය කර්මස්ථාන කියලා කියන්නේ අපි නිවන් අරමුණු කරගෙන නිතර පරිහරණය කරන ප්‍රධාන භාවනාවට. දැන් ඔයාලා ආනපාන සති භාවනාව වඩනවා නම් ඒ ආනපාන සති භාවනාව පාරිහාරීය භාවනාව කමටහන ඔයාලගේ. එතකොට ඔයාලා වඩන මෛත්‍රිය, බුදු ගුණ, අසුබ, මරණ සති ආදී වශයෙන් මේ ඒ වෙලාවේ වඩන කමඨහන් වලට කියන්නේ සබ්බත්තක කමඨහන් කියලා. සබ්බත්තක කර්මස්ථාන කියලා. එතකොට මේ බුදු ගුණ භාවනාව ওই දෙආකාරයෙන්ම වඩන්න පුළුවන්. කෙනෙකුට ප්‍රධාන භාවනාව වශයෙන් වඩන්නත් පුළුවන්. කෙනෙකුට සබ්බත්තක කමඨහන වශයෙන් වඩන්නත් පුළුවන්. මේ කමඨහන් දෙක තමන් මොන විදිහටද පුරුදු කරන්නේ කියන කාරණාවත් එක්ක මේක වඩන ක්‍රමය වෙනස් වෙනවා. අපි ඉස්සරෝම බලමු මේක පාරිහාරීය කමඨහනක් වශයෙන් පුරුදු පුහුණු කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ප්‍රධාන භාවනාව වශයෙන්. මම ඔන්න බුදුගුණ භාවනාවේ දියුණුව දක්වා සාරාංශය කියනවා. මේ සැකිල්ල ඔළුවේ තියාගෙන ඊට පස්සේ මස් සලවන්න ඕනේ මේකට. හ්ම් විස්සනෝම යෝගාවචරයේකු වත පිළිවෙත හරියට කරලා වත පිළිවෙත කියලා මෙතන අදහස් කළේ කමඨහන් ගැනීමේදී පිළිපැදිය යුතු වත පිළිවෙතක් ගැන. ඒ කමඨහන් ගැනීමේදී පිළිපැදිය යුතු වත පිළිවෙත සම්පූර්ණ කරලා ඊට පස්සේ කමඨහන් දෙන ගුරුවරයෙකු කරා එළඹිලා ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් කමඨහන වාචෝගත කරගෙන ඊට පස්සේ ඒ කමඨහන භාවනා කරන්න ඉස්සර වෙලා කල යුතු වත්පිළිවෙත් ටිකක් තියෙනවා පූර්වක්‍ෘත්‍ය ටිකක් තියෙනවා ඉස්සරහටවා කියන්නම් ඒ පූර්වක්‍ෘත්‍ය ටික සම්පූර්ණ කරගෙන භාවනාවට ඉඳ ගන්නවා කියලා හිතන්නකෝ දැන් කල යුතු පූර්වක්‍ෘත්‍ය ඊළඟට කමඨහනක් ගන්නෙ කොහොමද? කමඨහනක් ගන්නකොට පිළිපැදිය යුතු වතපිළිවෙත මොනවද? මෙවුවා සම්පූර්ණ වුණොත් තමයි මේ භාවනාව වැඩෙන්නේ අපේ පින්වත්. අපි කොච්චර භාවනා කළත් අපට භාවනා නොවැඩෙන්න හේතුවක් තියෙනවා. ඒ භාවනා නොවැඩෙන්න හේතුව මේ විධිවිධාන හරියට සම්පූර්ණ නොකරන එක. ඒව හරියට සම්පූර්ණ කරගත්තාම ඊට පහසුවෙන් භාවනා වැඩෙනවා. එතකොට අපි ඔය කියන සියලු විධිවිධාන සම්පූර්ණ කරගෙන දැන් භාවනාවට ඉරියව්වක් තෝරගෙන භාවනා වඩන්න පටන් ගන්නවා. දැන් මේ බුදුගුණ භාවනාවේ සාරාංශයක් මම කියන්නේ. බුදුගුණ භාවනාව කරන්න ඉස්සරෝම කමටහන් දෙන ගුරුවරයෙකු දෙන්නේ නවාරහාදී බුදු ගුණවල මොකක් හරි Tamanට ප්‍රියමනාප එක බුදු ගුණයක් තමයි ඉස්සරෝම කියලා දෙන්න භාවනා කරන්න. හැබැයි ගුරුවරු ඉස්සරෝම අපට දෙන්නේ භාවනා කරන්න ගියාම අරහම් බුදු ගුණය තමයි. මේ අරහම් බුදු ගුණය ඉස්සර වෙලා භාවනා කරන්න කියලා දෙනවා තේරුම් ඇතුව ඉස්සර වෙලා එක වචනයෙන් කියලා දෙනවා උන්වහන්සේ කියලා දෙනවා අපි අහගෙන ඉන්නවා ඊට පස්සේ ඒ අහගෙන ඉඳලා අපට පාඩම් කරගන්න ටිකක් දෙනවා. ඒ ටික පාඩම් කරගෙන කටපාඩම් කරගෙන ගුරුවරයා ගාවට ඇවිල්ලා ඒ ටික අපහුව අපි කියනවා. කියනකොට උන්වහන්සේ හරියට අපිට මේ බුදුගුණ ටික ප්‍රගුණ වෙලාද කියලා ප්‍රශ්න විමසලා බලනවා. ඊට පස්සේ යෝගාවචරයට මේ බුදුගුණ ටික හොඳට ප්‍රගුණ වෙලා තිබ්බොත්, තේරිලා තිබ්බොත් ඊට පස්සේ බුදු ගුණය පිළිබඳ යම් යම් ගැටලු සැක සංකාතයන් තියෙනවා නම් ඒවා ගුරුවරයාත් ප්‍රශ්න කරලා යෝගාවචරයාත් ප්‍රශ්න කරලා ඒ ටික විසඳගෙන බුදු ගුණය පිළිබඳ යම් අවබෝධයක් ලබාගෙන ඊට පස්සේ ඔන්න භාවනාව වඩන අරහම් බුදු ගුණය අරහම් බුදු ගුණය භාවනා කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියන්නේ කාරණා පහක් ප්‍රධාන වශයෙන් පෙන්වනවා නේද මොනවද ඒ කාරණා පහ ඔව් සියලු කෙලෙසුන් කෙරෙන් දුරු හේයින් සියලු කෙලෙස් සතුරන් නැසූ හේයින් රාගාදී කෙලෙස් අර සංසාර චක්‍රයේ කෙලෙස් අර සිඳලෝ හේයින් රහසින්වත් පවක් නොකල හේයින් ආමිස ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට අරය වූ හේයින් සුදුසු හේයින් මේ කාරණා පහෙන් උන්වහන්සේ අරිහත් වෙනවා එතකොට ඔය එක සියලු කෙලසුන් කෙරෙන් දුරු වෙමින් අරිහත් වෙනවා කිව්ව පමණින් ඕක හිතට වැටහෙන්නේ නැහැ. ඒක තේරෙන්න මොනවද දැනගෙන ඉන්න ඕනද? කෙලස් කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒ කෙලස් නැති సంతානයක් කොයි වගේද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒ කෙලස් නැති කරන ක්‍රමවේද දැනගෙන ඉන්න ඕනේ. දැන් කවුරු හරි කිව්වොත් මම අසවල් දූපතට ගියා කියලා අහලා නැති දූපතක් ගැන ඉතින් දූපත ගැනත් විස්තර දැනගත්තොත් ඊළඟට එයා ගියපු ක්‍රමෙත් දැනගන්න එපා. නේද? අපි දන්නේ නැති යන්න බැරි අපි කවදාවත් අහල් නැති එකක් ගැන කිව්වහම ඇත්තටම මේ මිනිස්සයා දූපතට ගියාද කියලා දැනගන්න නම් එයා ගියපු ක්‍රමෙත් මාවතත් අපිට යම් හෝ පමණක වැටහීමක් තියෙන. එතකොට තමයි අපේ හදවතේ විශ්වාසයක් ඇති වෙන්නේ ඔව් ඇත්තටම මේ මාවතෙන් මේ කියන දූපතට යන්න පුළුවන් මිනිස්සෙකුට. නැත්තම් අපට හිතෙනවානේ මෙතෙන්ට යන්න පුළුවන් අභිඥා තියෙන කෙනෙකුට විතරයි කියලා. නමුත් මිනිස්සයා ගියපු ක්‍රමය කිව්වොත් අපට තේරෙනවා එහෙමනම් මෙතෙන්ට මිනිස්සෙකුටත් යන්න පුළුවන් මෙයා යන්න ඇති කියලා. එනිසා මේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරෝහෙයින් අරිහත් වෙනවා කියන එක කියනකොටම මේක මහා ගුණ සම්පත්තියක් කියලා තේරෙන්න ඕනේ. දැන් හොඳට ඔයාලා බලන්න කල්පනා කරලා ඔය වැකිය කිව්වට ඒක ගුණයක් කියලා එකපාරම හදවතට එනවද කියලා. ඇත්තම කතන්දරේ මගේ එන්නෙත් නෑ ඔයාලගේ එන්නෙත් නෑ. අපට වුණත් මේ ගුණය පිළිබඳ ඉගෙන ගන්න ඉස්සර වෙලා මුල් කාලේ කෙලස් කිව්වහම මෙවුවා සුදුද කළුද කියලාවත් හරියටම දන්නේ අපි අහලා තියෙනවා මේ රාගය, දේශය, මෝහය මෙවුවා අකුසල් කියලා අහලා තියෙනවා. හැබැයි කෙලස් පිළිබඳ අවබෝධයක් තිබ්බේ නැහැ. ඒ නිසා මේ කෙලස් පිළිබඳ අපි චුට්ටක් දැනගන්න ඕනේ. මම මෙවුවා ඔයාලට උගන්වන්නේ නැහැ. මම මේ බුදුගුණ භාවනාවේදී බුදුගුණ උගන්වන්න නෙවෙයි මේ යන්නේ. භාවනාව පිළිබඳ කියලා දෙන්න. හැබැයි ඔයාලා ඔය වාක්‍ය මෙනෙහි කරන්න ඉස්සර වෙලා මෙවුව චුට්ට චුට්ට හරි දන්න කෙනෙකුෙන් අහලා දැනගන්න ඕනේ. ඊළඟට උන්වහන්සේ මේ සියලු කෙලෙසුන් නැති කරන්න ආපු මාර්ගය. ඒ වෙනුවෙන් කරපු කැපකිරීම. ඒ වෙනුවෙන් උන්වහන්සේ කොපමණ කාලයක් ගත්තද මේ වැඩේ කරන්න? කොච්චර කාලයක් ගත්තද? විෂය සංකේය කල්පලක්ෂයක් ගියා. සව් කෙලෙසුන් අසන්නට. විෂය සංඛ්‍යාව මේ බෝමැඩ බෝමැඩදී එහෙම කරපු උත්සාහයෙන් නෙවෙයි උනේ. ඒ බෝමැඩදී කරන උත්සාහය කියන්නේ උන්වහන්සේගේ ඒ පිනිස කළ උත්සාහයේ අවසන් ක්‍රියාව විතරයි. අවසන් කාර්යය විතරයි. නමුත් තනියෙන්ම සෞකලසුන් නසන්නට දැන් බුදු කෙනෙකුගේ කල්යාණ මිත්‍රයෙකුගේ උපකාරය ඇතුව සෞකලසුන් නසන්නට ලොකු කැපකිරීමක් වුණ වෙන්නේ නැහැ. හැබැයි කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව තනියෙන්ම කෙලෙස් හොයාගෙන තනියෙන්ම මග හොයාගෙන තනියෙන්ම කෙලෙස් හඳුනගෙන තනියෙන් මේ කෙලෙස් ටික නසා ගන්නට සෑහෙන ලොකු කැපකිරීමක් සෑහෙන කාලයක උත්සාහයක් කරන්නට ඕනේ. එනිසා උන්වහන්සේ විෂය අසංකේය කල්පලක්ෂයක් මේ සියලු කෙලෙසුන් නසන්නට උත්සාහවත් වුණා. දැන් ඒක හදවතට දැනෙන්න ඕනේ. මේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වුණා කියනකොට අනේ විසි අසංකේය කල්ප ලක්ෂයක් ඇස්සිස් මස්ලේ අඹදරුවෝ දන් දීලා හිතාගන්න බැරි පාරමිතාවක් පුරලා නේද මේ සව් කෙලෙසුන් තනියෙන්ම උන්වහන්සේ බොමැඩ නැසුවේ කියන බව හදවතට දැනෙන්න ඕනේ. කොච්චර කාලයක් ගියාද මොන විදිහේ කැපකිරීමක් කළාද අපි මෑණියෝ මම මොනවා හරි වැඩක් කළා කියපුවාම මේකේ වටිනාකම ඒකේ තියෙන ගුණත්වය දැනෙන්න නම් ඒ වැඩේ කරන්න කොච්චර මහන්සි වුණාද කොච්චර කැපකිරීමක් කළාද කියලා දැනගන්න එපා. දැන් අම්මා තාත්තා දරුවා වෙන දරුවෝ වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරනවා කියපු පමණින්ම දරුවන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒ අම්මා තාත්තා කොච්චර කැපකිරීම කළාද කොච්චර මහන්සි වුණාද කියන එක ඒ දරුවාට කවුරු හරි කියලා දෙන්න ඕනේ. ඒ කියලා දුන්නාම තමයි එයාට අම්මා තාත්තගේ ගුණේ හදවතට දැනෙන්නේ. ඒක එහෙමනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේත් මේ සව් කෙලසුන් නසන්නට කළ කැපකිරීම අපි හදවතට දැනෙන්න විදිහට මෙනෙහි කරන්න ඕනේ පොඩ්ඩක්. මම මේ කියන්නේ සියලු කෙලසුන් කෙරෙන් දුරෝහයෙන් අරිහත් වෙනවා කියන වැකිය භාවනා කරන්න ඉස්සර වෙලා අපේ සිත සකස් කරගන්න ආකාරය. හ්ම් ඊළඟට උන්වහන්සේ මේ ආත්ම භාවයේ බොමැඩදි කරපු ඒ වීරිය හා ඒ කරපු ප්‍රතිපදාව දැනෙන්න ඕනේ. එතකොට ඔන්න හදවතට දැනෙනවා මේසා කැපකිරීමක් කරලා මෙපමණ කාලයක් ඔට්ටු වෙලා මෙපමණ අත්දැකීම් ලැබලා මේ වාගේ කෙලෙස් ධර්ම ඒ චිත්ත સંතාන තුල නැති කළා ඒ නැති කළ සිත මේ ආකාරයි කියලා නික්ලේශී හදවතක ස්වභාවයත් අපි ඉගෙන ගන්නවා. රහත් හිතක ස්වභාවයක් තියෙනවානේ. ඒ රහත් හිතේ ස්වභාවය බුදු හිතෙත් තියෙනවා. රාගය නැති හිතක්. ද්වේෂය නැති හිතක්. අල්ලා ගැනීම නැති හිතක්. කොටින්ම මේ ලෝකේ අරමුණු තුල නිමිති නැති හිතක්. අපේ මහත්තුරු අපේ මෑණිවරු හිත මහා ආශ්චර්යයි. අපිට මෙහෙම බලපුවාම පණ තියෙන ඉන්න මිනිස්සුયો පේනවා. මෙයාලා පිළිබඳ සත්ව සංඥා පහළ වෙනවා. උන්වහන්සේගේ හිතේ සත්ව සංඥාව ආත්ම සංඥා මේ සියල්ල දුරු කරපු උන්වහන්සේගේ හදවතේ ශුන්‍ය වූ භූමියක පිහිටපු හිතක්. එතකොට කෙලෙස් හටගන්න එක නිමිත්තක්වත් නැහැ. අපට බැලු බැලුව වතේ කෙලෙස් හටගන්න නිමිති පේන්නේ. උන්වහන්සේට එහෙම එක නිමිත්තක්වත් හම්බ වෙන්නේ තමන්ගේ ආත්ම භාවය ගැන ඒ කිසි දෙයක් ගැන උන්වහන්සේගේ හිතේ බැඳීමක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මේ කෙලෙසුන් නැති රහත් හිතක ස්වභාවය ඒ ශාන්ත නියුණු දැමුණු සංසුන් වුණු නිග්ලේශී පරම බුදු හදවතේ ස්වභාවය අපි පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. දැන් හදවතට දැනෙන්නේ නැද්ද සියලු කෙලෙසුන් දුරු වුණා කියන එක මහ ගුණයක් කියලා. දැනෙනවනේ. අන්න බුදු ගුණ දැනෙන්න ගත්තා. සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වුණු හේයින් අරිහත් වෙනවා කියන ගුණේ ඔන්න හදවතට දැනෙන්න ගත්තා. දැන් ඒ යෝගාවචරයා ඒ බුදු ගුණය මානසිකාර කරන්න සෝදානම්. ගුරුවරයා ඉස්සෙල්ලා ඔන්න ওই ටික සකස් කරනවා. යෝගාවචරයයි. සකස් කළාම එයාගේ හදවතට දැනෙනවා මේක ගුණයක් කියලා. අන්න දැන් බුදු ගුණ වැඩෙන්න හදවත සකස් කරලා අවසానයි. ඊට පස්සේ ඔන්න සියලු කෙලසුන් කෙරෙන් දුර වූහෙයින් අරිහත් නම් වනසේක කියලා මේක සියවර දහස්වර සතර ඉරියව්වේම භාවනා කරනවා. නැවත නැවත භාවනා කරනවා. ඊළඟට ඊළඟ ගුණේ ඊළඟ ගුණේ ඊළඟ ගුණේ මෙහෙම අරහං ගුණේ තියෙන විවිධ වූ ගුණ දැන ඉගෙනගෙන හදවතට දැනෙන විදිහට අපි භාවනා කරනවා දැන් අම්මලාට ඕක කියනකොට මොකද හිතෙන්නේ අනේ අපට නම් මේක කවදාවත් කරගන්න වෙන්නේ නැති වෙයි කියලා හිතෙන්නේ නැද්ද දැන් මං කියවනේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු හේයින් අරිහත් නම් වනසේක කියන ගුණය වඩන්නට ඔය කියන කාරණා ටිකෙන් හිත සකස් කරගන්න ඕනේ කියලා. ඒ ගුණේ හදවතට දැනෙන්න. එතකොට හිතුන්නේ නැද්ද නිකම් මේ කරන වැඩ කටයුතුත් එක්ක ඔය ටික දැනගෙන කවදාවත් බුදුගුණ භාවනාව නම් වඩන්න වෙන්නේ නැහැ කියලා හිතුන්නේ නැද්ද? අපේ අම්මේ අපි මේ ගෞතම සම්බුද්ධ ශාසනේ තෙරුවන් සරණ ගිහිල්ලා මේ වාගේ භාවනාවකට ඉඳගන්නේ සංසාරේ ඉස්සරෝම නෙවෙයි. තේරුණාද? ඔයාලා අතීත සංසාරවල බුදු ගුණයට සිත පහදවපු අය. ඒ සිත පහදවපු පිනෙම්මයි තෙරුවනට සිත පහදවන්න පින් ලැබුණේ. බුදුරජාණන් වහන්සේට සිත පහදවන්න පින් ලැබුණේ. එහෙම ඇත්තෝ මොන ආගමක ඉපදුනත් මොන තැනක මොන රටක ඉපදුනත් බුදු ගුණ අහනකොට ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පැහැදෙනවා. පැහැදෙලා තිසරණ සරණ යනවා. ඒ සංසාර පුරුදු. එතකොට අපේ අම්මලාට වෙන කිසිදු දෘෂ්ටියකට පත් නොවි බඩේ ඉඳන්ම මේ තෙරුවන් සරණ යන්න වාසනාව ලැබුණේ නිකමට එහෙම නෙවෙයි. සංසාරේ බොහෝ බුදුගුණ පිළිබඳ සිත පහදවලා තියෙන හින්දා. එනිසා ඔයාලා හරියට ප්‍රතිපත්තියේ පිහිටාගෙන මේ බුදුගුණ භාවනාවට පොඩ්ඩක් බැහැලා කෙලතොල ගාලා බලනකොටම ඔයාලගේ සංසාර පුරුදු මතුවලා එනවා. එතකොට අර විස්තර වශයෙන් ඔය මං කියපු කාරණා සියල්ල දැනගන්න දෙයක් නැහැ. ඒ වාගේ ණය මාත්‍රයෙන් අහනකොට උන්වහන්සේ විඳපු දුක් ගැන වචනකින් දෙහිකින් අහනකොට ඒ ප්‍රතිපදාව පිළිබඳ වචනයකින් දෙකකින් අහනකොට උන්වහන්සේගේ බුදු ගුණය පිළිබඳ හොඳ ශ්‍රද්ධාවක් හදවතේ නිකම්ම ඇති වෙන්න ගන්නවා. තේරුණාද? මේකට ඉස්සරෝම බහින්ඩයි ටිකක් අමාරු. බහැපු ගමන් සංසාර පුරුදු අපේ මතුවලා එනවා. ඒ මතුවලා ආපුවාම හරින්ම පහසුවෙන් බුදු ගුණ එකින් එක එකින් එක සුවිසුද්ධව වැටහෙන්න ගන්නවා. හොඳට තේරෙන්න ගන්නවා. ඥානය හොඳට වැඩ කරනවා. ඒ බුදු ගුණ පිළිබඳ ශ්‍රද්ධාව පෙර නොතිබිච්ච සද්ධාවල් සිතේ පහළ වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ බුදු ගුණ පිළිබඳ මහා පුදුම අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඒවා භාවනා කරනකොට යෝගාවචරයාගේ සංසාර පුරුදු මතුවෙනකොට එන දේවල්. අපේ පින්වත්නි නැත්තම් සාමාන්‍ය කෙනෙකුට මේ සතර කමටහන් වඩලා ප්‍රධාන සමත භාවනාවක් වඩලා විදර්ශනා භාවනාව වඩලා මේ ජීවිතේ රහත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඌවා මුල ඉඳන් පුරුදු කරන්න ගියොත්. තේරුණාද? අපි මේ භාවනාවට පොඩ්ඩක් බහිනවා බලන්න. බහැපුවාම සංසාර පුරුදු මතුණු ගමන් ඔය දේවල් අමාරුවක් නැතුවම ඉතා පුංචි කාලයකදී අපිට සම්පූර්ණ කරන්න පුළුවන්කම ලැබෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට එක බුදු ගුණයක් හොඳට භාවනා කරලා අරහං කියන වචනේ කියනකොටම ඒක ගුණයක් කියලා හිතට දැනෙන්න ඕනේ. තේරුම් නෙවෙයි. නොතන තමයි ඔයාලට වරදින තැන ගොඩක් අයට. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ අරහං ගුණේ විස්තර ටික වෙන වෙනම ඉගෙනගෙන ඒක වෙන වෙනම භාවනා කළාම පස්සේ අරහං කියනකොට අර සියලු කෙලසුන් කෙරෙන් දුරු වුණා සංසාර චක්‍රය අරසින්දා රහසින්වත් පවු කලේ නෑ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් වලට සුදුසුයි කියලා මේ අර්ථ ටික මේ වාක්‍ය ටික ඔක්කොම සිහිපත් වෙන්න ඕනි කියලා. එහෙම එකක් නෑ. පැහැදිලි නේද? මේක හොඳට අවධාරණය කරගන්න. අරහං කියනකොට ඒ බුදු ගුණයේ සාරය හදවතට දැනෙන්න ඕනේ. ඒ සාරය කිව්වේ වචන ටික නෙවෙයි. ඔයාලා මේ අරහං ගුණය පිළිබඳ එක එක වාක්‍ය වඩනකොට හදවතට දැනිච්ච දෙයක් තියෙනවානේ. ඒක ඔයාලට වචන කරන්න බෑ. මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ සව් කෙලසුන් කෙරෙන් දුරෝහෙයින් අරිහත් කියන එක විස්තර ඉගෙනගෙන භාවනා කරනකොට කලක් දවසක් දෙකක් සතියක් භාවනා කරනකොට අම්මලාට තාත්තලාට යෝගාවචරයේකට බුදුරජාන් වහන්සේ ගැන හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම ඔයාලට වචන කරන්න බෑ. ඔයාලා භාවනා කරපු ಗುಣ ටික කවුරු හරි අහුවොත් කියන්න පුළුවන්. මම මේ මේ මේ ಗುಣ මානසිකාර කළා කියලා. හැබැයි ඒ ಗುಣ භාවනා කරගෙන කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ ගැන ඔයාලගේ හිතේ ඇතිවෙන හැඟීම ඔයාලට වචන කරන්න බෑ. ප්‍රධාන වශයෙන් අපේ පින්වත්නි අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය හැඟීම. පැහැදිලි නේද මේ ගුණයට හිත පුරුදු කරන එකක් නේ කරන්නේ. ಗುಣ පාඩම් කරන එකක් නෙවෙයි කරන්නේ. ගුණයට හිත පුරුදු කරන එකක්. එනිසා මෙන්න මේ වාක්‍ය පහම අපි මානසිකාර කරනකොට ඔය එක එක වාක්‍යයක් පිළිබඳ ඔයාලගේ හදවතට බුදුරජාන් වහන්සේ ගැන දැනෙන එකක් තියෙනවා. ඔන්න ඔය හදවතට දැනුණු පහම අවසානයේදී ඔයාලට එකට එකතු වෙනවා. මේ කියන එක සමහරට ඔයාලට දැම්ම හිතා ගන්නත් බැරි වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. පැහැදිලිද මම කියපු එක? වාක්‍ය පහක් තියෙනවානේ අරහන් ගුණේ. සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වෙයින් අරිහත් වෙනවා කියලා නැවත නැවත භාවනා කළාම බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදවත ගැන හිතේ සද්ධාාවක් හැඟීමක් ඇති වෙනවානේ. ඒ හැඟීම විස්තර කරන්න බැරි හැඟීමක් ඇති වෙනවා ඔයාලට. සද්ධාව. දැන් බුදුරජාණන් වහන්සේ ගැන තියෙන සද්ධාව ඔයාලගේ හදවතේ තියෙන සද්ධාව විස්තර කරන්නකෝ පුළුවන්. ඔයාලට බුදු ගුණ කියන්න පුළුවන්. මම බුදුරජාණන් වහන්සේට දැන් වෙන කෙනෙකුගේ ආදරයක් ගැන අහුවොත් නම් මහ මුහුද වගේ ආදරේ, ආකාශය වගේ ආදරේ කියන්න පුළුවන්. උපමාවක් හරි කියලා. දැන් ඔයාලගේ හදවතේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන සද්ධාවට මොකක් හරි වචන කරන්න පුළුවන් දෙයක. දැන් අද බුද්ධ වන්දනාව කරනකොට හදවතේ බුදුරජාන් වහන්සේ ගැන ඇතිවෙච්ච හැඟීම කොයි වගේද කියලා මං අම්මලාගෙන් ඇහුවොත් තාත්තලාගෙන් ඇහුවොත් කොහොමද කියන්නේ? ඔයාලට වචන කරන්න නැහැ වචන. එක්ක ඔයාලා බුදු ගුණ කියන්න ඕනේ. බුදුරජාන් වහන්සේගේ මෙන්න මේ මේ ගුණ මට හිතුණා කියලා. එහෙම නැත්නම් මගේ හිතේ ලොකු සද්ධාාවක් ඇති වුණා කියනවා. එච්චරයි. ඒ ඇතිවෙච්ච හැඟීම ඔයාලට කවදාවත් වචන කරන්න බැහැ සාස්ත්‍රුන් වහන්සේ ගැන. අපේ පින්වත්නි මෙන්න මේක හොඳට ඔලුවට දාගන්න බුදුගුණ භාවනා වඩන්න ඉස්සර වෙලා ඔන්න ඔය අරහං ගුණේ පළවෙනි වාක්‍ය කියනකොට හදවතේ ඇතිවෙන විවිධ හැඟීම් තියෙනවා. එන්නේ හැඟීම තමයි අපට වැදගත් වෙන්නේ. ඊළඟට දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ හේයින් අරිහත් වෙනවා. අරක සියලු කෙලෙසුන් කෙරෙන් වෙන් වූ හේයින් අරිහත් වෙනවා. පළවෙනි එක නැසූ හේයින් දෙවෙනි එක වෙන් වූ හේයින් ඈ. එතකොට වෙන් වූ හේයින් කියනකොටම අර නික්ලේශී හිතක ස්වභාවය තමයි හදවතේ දැනෙන්නේ. අන්නේ හැඟීම. ඔක අපි නැවත නැවත බුදුගුණ වඩනකොට වඩනකොට ওই හැඟීම අපේ මහත්ය හදවතේ ඇති වෙනවා. දැන් අද අපට බුදුරජාන් වහන්සේ ගැන තියෙන හැඟීම එක ආකාරයක් සමහර විට බුදුගුණ දන්නේ නැති අයගෙත් හිතේ බුදුරජාණන් වහන්සේ ගැන හැඟීමක් තියෙනවා. මේ පුංචි දරුවෙකුගෙන් ඇහුවොත් බුදුරජාණන් බුදු සාදු ගැන මොකක්ද පුතේ තියෙන්නේ කියලා එයාගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන යම් පැහැදීමක් යම් හැඟීමක් තියෙනවා. අම්මා තාත්තට තියෙන හැඟීම ආච්චි අම්මට සහෝදරට තියෙන හැඟීම් වෙනස්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන හැඟීම වෙනස් අපේ හිතේ. ඒ හැඟීම එක එක ගුණය අනුව විවිධ වෙනවනේ. තාත්තා ගැන තියෙන හැඟීම ඔයාලට විවිධ වෙන්නේ නැද්ද? තාත්තා ආදරෙන් තුරුල් කරගෙන ඉන්නකොට දැනෙන හැඟීම වෙනස්. තාත්තා අපි වෙනුවෙන් මහන්සි වෙනවා සල්ලි හොයනවා කියලා දැනෙනකොට හැඟීම වෙනස්. දැන් මම අද පන්ති ඇරලා එනකල්ම තාත්තා අවුවට වෙලා හිටගෙන පැය ගාණක් හිටියා කියලා තාත්තා කියනකොට නැත්තම් වෙන කෙනෙක් කියනකොට දැනෙන හැඟීම වෙනස්. මේ ඔක්කොම තාත්තා ගැන දැනෙන හැඟීම්නේ. එතකොට අපේ පින්වත්නි දවසක තාත්තා අපි වෙනුවෙන් හම්බු කරන්න කලා කියලා දැනෙනකොට ඇතිවෙච්ච හැඟීමයි. ඊළඟට තාත්තා අපිව තුරුල් කරගෙන ඉන්නකොට දැනෙච්ච හැඟීමයි. තාත්තා අපි වෙනුවෙන් කැපකිරීම කරනකොට දැනෙච්ච හැඟීමයි. ලෙඩ වෙච්ච වෙලාවක තාත්තා වැඩට යන්නෙත් නැතුව ළඟට වෙලා ඉඳගෙන උපස්ථාන කරනකොට දැනෙච්ච හැඟීමයි. තාත්තා පිටරටක ගිහිල්ලා අපි වෙනුවෙන් දුක් විඳිනවා කියලා දැනෙනකොට ඇති වෙන හැඟීමයි. මේ හැඟීම් ටික ඔක්කොම එකට එකතු වෙලා තාත්තා කියනකොට හදවතට එන්නේ නැද්ද දවසක? නේ? විස්තර වශයෙන් කළොත් එක එක හැඟීම්. හැබැයි දවසක අපට තාත්තා දකිනකොටම අම්මා දකිනකොටම ඔය කරපු කැපකිරීම වෙන් වෙන්ව සිහිපත් කරනවා දාලා. නෑනේ ඒ සියල්ලෙන් හදවතට දැනෙච්ච හැඟීමක් තියෙනවා. ඒකින්නේ තාත්තා ගාව කකුල් දෙක අල්ලලා වැඳ වැටෙන්නේ. මගේ රත්තරන් තාත්තා අම්ම කියලා ඉඹින්නේ සනසන්නේ. පැහැදිලි නේ? අන්න ඕකමයි බුදුරජාණන් වහන්සේ ගැනත් අපේ පින්වත්නි අපිට එන්නේ. තේරුණාද මේ බුදු ගුණ භාවනාවේ සාරය මොකක්ද කියන එක? ඕන්න ඕකම තමයි අපට බුදු ගුණ භාවනාවේදී බුදුරජාණන් වහන්සේ ගැන වෙන්නත් ඕනේ. වචන ටිකක් එක්කවත් ಗುಣ ටිකක් එක්කවත් නෙවෙයි මේ හරබේ තියෙන්නේ. පැහැදිලි නේද? හොඳයි එහෙනම් ඔන්න දවසක අපිට අරහං කියනකොට දවසක අරහං කියනකොට බුදුරජාණන් වහන්සේ ගැන අර තාත්තා ගැන වාගේ හැඟීමක් ඇති වෙන්න ඕනේ. ඒ තාත්තා ගැන ඇති වෙන හැඟීම ඇතුලේ අර කරපු ඔක්කොම කැපකිරීම ටික නැද්ද? තියෙනවනේ. ඕන්නම් ඒ හැඟීමට සමවැදිලා තාත්තා ගැන තියෙන හැඟීමට සමවැදිලා තව කෙනෙක් අතින් මගේ තාත්තා මට මෙහෙම කැපකිරීම කළා මේ දේවල් කළා මේ දේවල් කළා කියලා තාත්තා ගැන විස්තර කරන්න බැයිද? තාත්තා ගැන මෙනෙහි කරන්න බැයිද යාගේ ಗುಣ ගැන? පුළුවන්. ඒ ಗುಣ ඔක්කොම එක හැඟීමකට කැටි කරලා ගන්නත් පුළුවන්. ආන්න ඒ වාගේ තමයි. මේ සව් කෙලසුම් නැසුවා කෙරෙන් දුරු වුණා සංසාර චක්‍ර අරසින්දා රහසින්වත් පවක් නොකලා ආමිෂ ප්‍රතිපත්ති පූජාන් වලට සුදුසුනා කියන මේ එක එක ಗುಣ ගැන හැඟීම් හිතේ ඇති කරගෙන ඒ ඔක්කොම හැඟීම් ටික එකට එකතු කරගත්තු හැඟීමක් අපේ හිතේ ඇති වෙන්න ඕනේ අරහං කියනකොට. එතකොට අරහං ගුණය ගැන සිහි කරගෙන කෙනෙක් ඇහුවොත් ආපහු හදවතේ තියෙන ඒ ಗುಣ ටික ආයේ කියන්න බැයිද? කියන්නත් පුළුවන් ඔයාලට. මෙන්න මේ විදිහට ඉස්සර වෙලා අරහන් ගුණය භාවනා කරනවා. ඊළඟට සම්මා සම්බුද්ධ ගුණය මේ වාගේ භාවනා කරනවා. මෙහෙම පිළිවෙලින් නව අරහාදී බුදු ගුණ එකින් එක එකින් එක අපි භාවනා කරනවා. දැන් හරියට තාත්තලා අපි වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම කළ අම්මලා තාත්තලා නව දෙනෙක් ඉන්නවා වාගේ මේක දැන්. දවසක මේ අම්මලා තාත්තලා නව දෙනා එකට එකතු වුණා කියලා හිතන්න. මගේ තාත්තලා 9 මගේ අම්මලා 9 කියලා හිතනකොටම අර සමූහය පිළිබඳ ඇති වෙන හැඟීමකුත් එනවා ඊළඟට. අපේ පින්වත්නි දැන් ඔන්න අපි බුදුගුණ භාවනා වඩනකොටත් මේ විදිහේ එක එක එක එක බුදුගුණය හොඳට වෙන් වෙන්ව වෙන් වෙන්ව භාවනා කරලා ගුරුවරයා ගාවට ඇවිල්ලා කිව්වහම මේ මේ ගුණේ භාවනා කරලා ඉවර වෙලා ගුරුවරයා අහනවා ඔය ಗುಣ ටික භාවනා කරනකොට වැඩිපුරම හදවතට දැනිච්ච හැඟීමක් තියනවාද කියලා. සමහර වෙලාවට තාත්තා කරපු කැපකිරීම නෙවෙයි. සමහර වෙලාවට තාත්තා උපන්දිනේට අරන් දුන්නු තෑග්ගක් තමයි යාගේ තාත්තගේ ಗುಣ සිහි වෙන්නේ සමහර වෙලාවට. මගේ තාත්තා මට උපන්දිනේ වෙලාවේ නැත්තම් මම මේ වගේ අසරණ වෙලා හිටපු වෙලාවේ මට මෙන්න මෙහෙම එකක් මගේ ආසාව ඉෂ්ට කළා. සමහරට අර තාත්තා පිළිබඳ ඔක්කොම ಗುಣ ටික සංකලණය වෙන්නේ අන්න අර පුංචි තැනින්. ඒ වාගේ බුදුරජාණන් වහන්සේගේ මොකක් හරි එක ගුණයක් පිළිබඳ අපේ හිතට තදින් දැනෙන ගුණයක් දැනෙනවා. අත්නේ තදින් දැනෙන ගුණය මොකක්ද කියලා යෝගාවචරයෙන් ගුරුවරයා අහලා දැනගෙන ඊට පස්සේ කියනවා මෙන්න මේ බුදු ගුණය නැවත නැවත ආපහු භාවනා කරන්න කියලා මේ ක්‍රමය මම කියන්නේ නැවත නැවත භාවනා කරන්න කියලා. ඒ භාවනා කරනකොටත් ඒ අපිට අරහම් බුදු ගුණේම නම් වැඩිපුර හදවතට දැනුනේ. නැත්තම් සම්මා සම්බුද්ධ බුදු ගුණේ නම් වැඩිපුර හදවතට දැනුනේ. ආන්නේ බුදු ගුණේ ආපහු ආපහු නැවත නැවත විස්තර වශයෙන් ඊට පස්සේ කියලා දෙනවා. විස්තර වශයෙන් භාවනා කරනවා. ඉඳ ගන්න ආසනයක් ආසනයක් ගානේ ඒ බුදු ගුණේ විස්තර වශයෙන් භාවනා කරගෙන කරගෙන යනකොට හිත ඇතුලෙන් අපට හැඟීමක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි නේද කියලා. මේ හැඟීම බුදු ගුණ මානසිකාර කිරීම නිසා ඇතිවෙන එකක් මිසක කවුරුවත් කියලා දුන්නු එකක් නෙවෙයි. ඔයාලා දැන් මොකක් හරි පොතක් කියවගෙන හරි මොනවා හරි ශිල්පයක් ඉගෙනගෙන යනකොට කොච්චර ගියත් මේක ඉවරයක් නෑ කියලා මේක කෙලවරක් නෑ කියලා දැනෙන බවක් තියෙනවානේ. එහෙම එකක් තියෙනවානේ. Facebook එක ගන්නකො කොච්චර පල්ලහැට ගියත් පතුලක් හම් වෙන්නේ නෑනේ නේද? එතකොට ඒක කවුරුවත් කියපු හින්දාද? නෑ. ඒකේ පල්ලහැට ගිහිල්ලාම දැනගත්තු එකක්. කවුරුවත් කිව්වේ නැහැ නේ ඔයාලට ඔක. ඔයාලම දැනගත්තු එකක්. කොහේ හරි දුර ගමනක් යනකොට යනවා යනවා ඉවරයක් නෑ මේකේ කෙලවරක් නැද්ද කියන හැඟීම ගමන යෑම නිසා ඇති වෙන එකක්. පැහැදිලි. දැන් අපි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි කියන්නේ කාට හරි රහතන් වහන්සේ නමකට කාට හරි බුදු ගුණ වඩපු යෝගාවචරයෙකුට අත්දැකීමෙන් දැනගත්තු එකක් තමයි දැන් අපි මේ වඩන්නේ වචන කරලා. ඒ අවබෝධය ඒ වෙන කෙනෙකුගේ අවබෝධය අපට වැඩක් නැහැ. අපටම අවබෝධ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි කියලා. මෙන්න මේ විදිහට අපි බුදු ගුණ හොඳට වඩාගෙන වඩාගෙන යනකොට දිනක අපි ඉඳගන්න ආසනයක් ආසනයක් ගානේ මේ බුදු ගුණ හොඳට මෙනෙහි වෙනකොට වෙන අරමුණු වලට හිත යන්නේ නැති වෙනවා. වෙන අරමුණු වලට හිත යන්නේ නැහැ. අපි දැන් අර වැඩිපුරම හදවතට දැනෙන බුදු ගුණයේ විස්තර වශයෙන් මනසිකාර කරනවා. එතකොට රාග, දේශ, මෝහ ආදී කෙලෙස් හටගන්නෙත් නැහැ හිතේ. කාම ඡන්ද ආදී නීවරණ ඇති වෙන්නෙත් නැහැ. අර ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ හදවතට දැනෙනකොට හදවත කුල්මත් වෙනවා. මහා ප්‍රීතියක් ඇති වෙන. ඒත් එක්කම අලස ගති, කම්මැලි ගති, නිදිමත ගති මේ ඔක්කොම නැතිලා යනවා. අර බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙනකොට ඉබේම ආලෝක පහළ වෙනවා. අනේ පිටු මහසිතානන්ටත් උනේ. මහ රෑම ගියේ නේද? අන්න ඒ වාගේ මේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙනකොට සිතේ හොඳට ආලෝකය වැඩෙනවා. සමහරවිට රාත්‍රියේ කුටිය එහෙම නැත්නම් තමන් වාසය කරන කාමරය ආලෝකමත් වෙලා කියලා හිතෙනවා. දැන් දහවල් 12ට විතර ඇති කියලා හිතෙනවා. බුදුගුණ භාවනාව වඩාගෙන වඩාගෙන යනකොට බුදුගුණ හොඳට සිහිපත් වෙනකොට ඒකයි නිකන් වෙන්නේ පැය දෙකක් තුනක් එක දිගට බුදුගුණ අරමුණේම සිත පවත්වන්න පුළුවන් වෙන්න ඕන. මොන භාවනාවටත් වැඩිය බුදුගුණ අරමුණේ හොඳට හිත පවත්වන්න පුළුවන්. මොකද හිතට මෙනෙහි කරන්න දේවල් තියෙනවා. ඒ මෙනෙහි කරන වාරයක් ගන්න හිතේ සතුටයි සද්ධාවයි ඇති වෙනවා මේ සාස්ත්‍රුන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේගෙන්. දැන් අපි හුස්ම රැල්ල මෙනෙහි කරනකොට මේ හුස්ම රැල්ල මෙනෙහි කිරීම කියන මේ අරමුණ ගැන සතුටක් නැහැ. දැන් අසුබයක් වඩනකොට අසුබේ අරමුණ ගැන සතුටක් ඇති වෙන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන සිහි වෙනකොට ඒ අරමුණ ගැන සතුටක් ඇති වෙනවා. එනිසා බුදුගුණ හිතට වැටෙන්න වැටෙන්න තේරෙන්න තේරෙන්න පුදුම සතුටක්, පුදුම ප්‍රීතියක්, පුදුම සද්ධාාවක්, පුදුම කුල්මත් බවක්, හිත පිනා යන බවක්. හදවතට දැනෙනවා. ඉතින් මෙහෙම පැයක් දෙකක් එක දිගට බුදුගුණ අරමුණේ සිත පවත්වාගෙන යනකොට ඔය ඔක්කොම ඔහොම පවතිනකොට ඔය ඔක්කොටම යටින් හදවතේ ඇතුළේ තැනකින් එහෙමයි දැනෙන්නේ යෝගාවචරයේකට. හදවතේ ඇතුළේ තැනකින් දැනෙනවා බුදුගුණ අනන්තයි නේද කියන සිතුවිල්ලක්. හැඟීමක් ඒක හදවතට දැනෙන. ඒ හැඟීම ආපහු ආපහු බුර බුරා ඇති වෙන්න ගන්නවා පස්සේ කාලෙක. අපි අරහම් බුදු ගුණය සිහිපත් කළා සම්මා සම්බුද්ධ බුදු ගුණය සිහිපත් කළත් යෝගාවචරයට ඊට පස්සේ අර බුදු ගුණ අනන්තයි කියන හැඟීම නිතරම හිත ඇතුලෙන් අධ්‍යාත්මය ඇතුලෙන්ම බුර බුරා පැනනගින්න ගන්නවා. නැවත නැවත ඒ සිතුවිල්ල පහළ වෙනවා. ඒ සිතුවිල්ල හිතලවත් යටපත් කරන්න බැරි වෙනවා. බුදු ගුණ අනන්තයි කියන හැඟීමක් ඒක. බුදු ගුණ අනන්තයි කියලා හිතන එකක් නෙවෙයි. මානසිකාර කරන එකක් නෙවෙයි. හදවතේ ඇතිවෙන සිතේ ඇතිවෙන හැඟීමක් ඒක බුදු ගුණ අනන්තයි කියන. මෙන්න මේ බුදු ගුණ අනන්තයි නේද කියන තැනට ඊට පස්සේ අපේ හිත ටික ටික නැමෙන්න පටන් ගන්නවා. අර විවිධ විවිධ බුදු ගුණ සිහිපත් කරගෙන යනකොට ඒ විවිධ විවිධ බුදු ගුණ සිහිපත් වෙනවත් එක්කම අර හදවතේ ඇති වෙන බුදු ගුණ අනන්තයි කියන හැඟීමට අපේ හිත ටික ටික නැමෙන්න ඇලෙන්න පටන් ගන්නවා. පසු කාලෙක මේ බුදුගුණ විවිධ විවිධ බුදුගුණ සිහිපත් කරන එක පැත්තකින් තියලා ඒක අපි හිතලා කරන දෙයක් නෙවෙයි ඉබේම බුදුගුණ අනන්තයි කියන මේ හැඟීම තුළ හිත තැම්පත් වෙනවා. ඒක ඇතුලේ මේ බුදුගුණ අනන්තයි කියන හැඟීම ඇතුලේ මෙතුවක් කල් සිහිපත් කරපු අප්‍රමාණ බුදුගුණ සයුරක්ම තියෙනවා. තේරුණාද? දැන් මුහුද මුහුද ලොකුයි කියලා හිතෙනවානේ අපිට. මේක හොඳට තේරුම් ගන්න. මුහුද ලොකුයි කියලා හිතෙනවානේ. ඒ මුහුද ලොකුයි කියලා හිතෙන එකයි දැන් ඇත්තටම අහසට ගිහිල්ලා අර ලොකු මුහුද දිහා බලාගෙන ඉන්නකොට දැන් එක මොහොතක් මොහොත ලොකුයි කියලා එක මොහොතක් දිහා බලන් ඉන්නවා ඒත් එක්කම මොහොත ලොකුයි කියන බවත් පේනවනේ මුළු මොහොතමත් පේනවා ලොකුයි කියලාත් පේනවා ඒ වගේම මොහොත දිහාත් බලන් ඉන්නවා ඒ වාගේ අපි මෙපමණ කල් මෙනෙහි කරපු සියලු බුදු ගුණ දිහා බුදු ගුණ අනන්තයි කියලා tempatව බලාගෙන ඉන්නවා අන්න එහෙම දවසක් එනවා එදාට අපි බුදුගුණ මෙනෙහි කරන්නේ වචනවලින්. බුදුගුණ විස්තර වශයෙන් ඉගෙනගත්තු බුදුගුණ හිතෙන්වත් මනසිකාර කරන්නේ ඒ මෙනෙහි කරපු බුදුගුණවල තුල ඇතිවෙච්ච සියලු හැඟීම් ටික මෙහෙම මේසෙක තුනී කෙරුවා වාගේ තියෙනවා හදවතේ. ඒ ඔක්කොම බුදුගුණ ටික එකට එකතු වෙලා චිත්‍රයක් හිතේ ඇති වෙලා තියෙනවා මේ බුදුගුණ අනන්තයි කියලා. මේ බුදුගුණ අනන්තයි කියන හැඟීම ඇතුලේ මේ විස්තර වශයෙන් බුදුගුණ දකිමින් විස්තර වශයෙන් බුදුගුණ දකිනවා කියන්නේ මෙනෙහි කරනවා නෙවෙයි. මෙතුවක්කල් මෙනෙහි කරපු බුදුගුණ හැඟීම් ටික දකිමින් බුදුගුණ අනන්තයි කියන අරමුණේම අපේ හිත තැම්පත් වෙනවා. එතකොට නීවරණ පහ වෙලා යනවා. කෙලෙස් විස්කම්බණය වෙනවා. එතකොට අපට නිවන් සැපයට මෙහා සැපයක් ගෙන දෙන ශාස්ත්‍රුන් වහන්සේගේ අනන්ත බුදුගුණ අරමුණු කරගෙන අපේ චිත්තසංතානය සමාහිත වෙනවා. නිවන් සැපය අනන්තයි. ඒ මොකද සංසාර දුක අනන්තයි. ඒ අනන්ත වූ සංසාර දුකට සාපේක්ෂව ඒ දුකේ නිවීම අනන්තයි කියලා දකින්නේ. එහෙමනේ නිවන් සැපේ දකින්නේ. ඔළුවේ අමාරුවක් සුව වුණාම ඒ සුවය ගොඩාක් ලොකුයි කියලා තේරුම් ගන්නේ කොහොමද? ඔළුවේ අමාරුවට සාපේක්ෂවනේ. දැන් අම්මලා මේ වෙනකොට කාටවත් දැන් මේ වෙලාවේ ඔළුව අමාරුව නැති නැතිනේ නේද? දැන් ඔළුවේ අමාරුව හොඳ වීම නැමැති සුවය දැනෙනවද දැන්? දැනෙන්නේ නැහැ දැන් ඔයාලට. දැන් ඔයාලා සාමාන්‍යයෙන් ඉන්නේ. හැබැයි හිතන්නකො මීට පෑ ගානකට උඩදී පුපුරන ඔළුවේ අමාරුවක් තිබ්බා කියලා. ඔළුව පුපුරන්න තරම් එන කැක්කුමක්, දැඩි කැක්කුමක් තිබ්බා කියලා. කවුරු හරි ෂණේකින් ඒ ඔළුවේ අමාරුව හොඳ වෙලා යන්න ඖෂධයක් දුන්නා කියලා. ඒ ඔළුවේ අමාරුව හොඳ වුණු ගමම්ම ඔයාලා දැන් ඔය ඉන්න තැනට නෙන්නේ ආයේ. හැබැයි ඒ වෙලාවේ දැනෙනවනේ නිවන් දැක්කා වගේ සැපයක් එකපාරම. ඒක වෙන්නේ මොකද? අර මෙපමණ කල් විඳ දුකේ පහවී යාමේට යාමේ සැපේ අපට දැනෙන හින්දා. දුකට සාපේක්ෂවයි ඒ සැපේ දැනෙන්නේ. දැන් මේ වෙනකන් වින්දු ඔළුවේ අමාරු සිහිපත් වෙන්නේ නැහැනේ මේ වෙලාවේ. ඒ නිසායි දැන් ඔය ඉන්න සැපේ දැනෙන්නේ නැත්තේ. ආන්නේ වාගේ නිවන් සැපාපට දැනෙන්නේ සංසාරේ අපි විඳපු විඳින්න තිබ්බ අනන්ත වූ දුක් ටිකට සාපේක්ෂව සියලු දුකෙන් නිදහස් වුණා නේද කියන එකත් එක්ක තමයි අපට අනන්ත වූ නිවන් සැපයක් දැනෙන්නේ. පැහැදිලිනේ? ඒ වාගේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයට සාපේක්ෂව බුදු ගුණ අනන්තයි කියන සිතුවිල්ල අපට එනවා. එකයි නිවන් සැපේටයි මේක දෙවෙනි වෙන්නේ කියලා දාන්නේ. අර අනන්තෝ සංසාර දුකත් එක්ක අනන්ත සැපයකට සිත අරමුණු වෙනවා. ඒ වාගේ අනන්ත වූ බුදු ගුණයක් අරමුණු කරගෙන සිත තැම්පත් වෙනකොට ඒකත් ඒ තරමටම සැපවත් වෙනවා. දැන් අපේ පින්වත්තුන්ට තේරුණාද මේ බුදු ගුණ භාවනාව තුළ අපි ලබන දියුණුව ගැන. දැන් අපි බුදු ගුණ භාවනා කරන්නේ ඔන්න ඔතෙන්ට යන්න. පැහැදිලිද? ඔය කිව්වේ බුදුගුණ භාවනාව තුළ සමාධිය උපදවා ගන්නවා නම් කොහොමද වඩන්න ඕනේ කියන කතාව ඊටාම කෙටියි. ඔය කියපු කාරණාව සම්බන්ධව ඔයාලට හිතේ මොනවා හරි ගැටලුවක් තියෙනවද අපේ පින්වත්? ඊට බුදුගුණ භාවනාව සමහර විට මෙච්චර කල් දැනන් හිටියට මේ බුදුගුණ භාවනාවේ අවසානයේ ඔතෙන්ටයි යන්න ඕනි කියලා සමහරට දැනන් හිටියේ නැහැ. එතකොට අපි අවසානෙට බුදුගුණ භාවනාවේ යන්නේ ඔතෙන්ට. ඔය හැඟීම අප්‍රමාණ වූ හැඟීමක්. තේරුණා නේද? ඔයාලට හිතා ගන්න පුළුවන් නිකන් මේ මගේ දේශනාව අනුව හරි හිතාගත්ත හැකිනේ ඔය කියන බුදුගුණ අනන්ත මෙතුවක්කල් සිහිපත් කරපු බුදුගුණ මෙහෙම මේසෙක දිගෑරියා වාගේ පේනවා. හැබැයි ඒ එක බුදුගුණයක්වත් මානසිකාර කරන්නේ බුදුගුණ අනන්තයි කියන බලවත් වූ හැඟීමක් තුළ අවබෝධයක් තුළ ඥාන ශක්තියක් තුළ කෙලෙස් වලින් සිත විනුරුමුක්ත වෙලා තැම්පත් වෙලා ප්‍රීතියෙන් සුඛයෙන් පිරුණු තැනක මේ හිත නවතිනවා. එතන අප්‍රමාණ වූ සැපයක් තියෙනවා නිවන් සැපයට නොදෙවුණු සැපයක්. ඔය බුදුගුණ භාවනාවේ සැකිල්ල මං කිව්වේ. ඔය බුදුගුණ භාවනාවේ සැකිල්ල පිළිබඳ මොනවා හරි අහන්න දෙයක් තියෙනවා දාලාට. යවක කරගෙන යනකොට තව ගැටලු මතුවෙනවා. දැන් මම ඔය නිකන් ලස්සනට කතන්දරයක් වාගේ කිව්වේ බුදුගුණ භාවනාවේ සාරාංශයක්. හැබැයි ඔය එක එක ගුණේ අරගෙන භාවනා කරනකොට ඔය සිතේ ඇති වෙන හැඟීම් එක්ක ඔට්ටු වෙනකොට සමහර වෙලාවට ඒ හැඟීම් අපිව වංචා කරලා අපේ හිත බුදුගුණ භාවනාවෙන් පැත්තකට තරයි යන අවස්ථා තියෙනවා. සමහරට අපි අමාර්ගයට වැටෙන අවස්ථා තියෙනවා. ඒක නිසා ඔය බුදුගුණ භාවනාව උනත් පළපුරුදු ගුරු ඇසුරක කරගත්තොත් තමයි හොඳ නිවැරදි මාර්ගයක යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ප්‍රශ්නේ එනවා කරන කෙනෙකුට. අපි අර නිකල් සාමාන්‍යයෙන් අර සබ්බත්ත කර්මස්ථානයක් වශයෙන් අර ප්‍රධාන භාවනාවට ඉස්සර වෙලා හෝ නැත්නම් අපි නිකන් හිතේ ශ්‍රද්ධාව ඇති කරගන්න නැත්නම් කුසලයක් ඇති කරගන්න හිතේ නැවත නැවත බුදුගුණ සිහිපත් කරනකොට ලොකු කුසල් ශක්තියක් ඇති වෙනවනේ. ඒ නිසා අර බුදුගුණ මෙනෙහි කරලා හිතේ කුසල් ශක්තියක් ඇති කරගන්න අපි නිකන් නවාරහාදී බුදුගුණ සිහිපත් කරන ක්‍රම තියෙනවානේ. නව ගුණ මාලය අරගෙන ඒකෙන් බුදුගුණ වඩනවා. නිකං ඉතිපිසෝ ගාතාව කිය කියනවා. නැත්තම් භාවනා සීරසෙන් ඔය වගේ එක එක බුදු ගුණයක් අරන් මෙනෙහි කරනවා. ඉතින් මෙහෙම බුදු ගුණ වැඩිමක් තුළ කුසල් ලැබෙනවා ගොඩාක්. ඉතින් කුසල් ලබන්න කරන භාවනාවත් හොඳයි. ඒකත් වටිනවා. හැබැයි මම මේ විස්තර කළේ මේ භාවනාව ප්‍රධාන භාවනාව කරගෙන යමෙක් විදර්ශනා වැඩිම දක්වා යන මාර්ගයක් පිළිබඳ. එතකොට ඔන්න ඔය අනන්ත බුදු ගුණ අරමුණු කරගෙන චිත්තසංතාන සමාහිත වුණාට පස්සේ යෝගාවචරයාට කැමතිනම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ හෝ බුදුරජාණන් වහන්සේ හෝ විදර්ශනා කරන්නයි කියලා මම මුලින්ම කිව්වනේ නේද සාස්ත්‍රණ වහන්සේ. එතකොට හැබැයි මේ බුදුගුණ අරමුණු කරලා බුදුගුණ අනන්තයි අනන්තයි කියන තැන හා අර අප්‍රමාණ බුදුගුණ දකින මේ සිත ඒ වගේම මේ සිතේ පහළ වෙන සද්ධාව ඊළඟට ඒ සද්ධාව පහළ වෙනකොට ඒ සිත පහළ වෙනකොට ඒ සිත ඇසුරු කරගෙන තියෙන මේ රූප කයේ තියෙන රූප ධර්මයන්ගේ ඉපදීම බිදීම දකින්න පුළුවන් හැකියාවක් ඔය යෝගාවචරයට ඇති කරන්න පුළුවන් පහසුවෙන්. ඇයි දන්නවද? ඔතෙන්ට එනකොට හිත හොඳට ප්‍රභාස්වර හින්දා හොඳ ප්‍රඥාවක් තියෙන හින්දා හොඳ ප්‍රභාස්වර සමාධි ආලෝක තියෙනවා මෙයා ගාව. ඔච්චර සිත ප්‍රභාස්වර වෙලා අපි කයට සිත යොමු කරනකොටම එකපාරම මේ කය පිළිබඳ හොඳට රූප කලාප වෙන් කරලා කණ්ණාඩියකින් බලන්නා වාගේ තමන්ගේ කය දිහා මීවදයක් දිහා බලන්නා වාගේ තමන්ගේ කයේ රූප කලාප නලියන හැටි දකින්න පුළුවන්කම ලැබෙනවා. මේවාද එක මී මැස්සෝ ඉන්නේ. නිතරම නලියනවනේ මේ මැස්සෝ. ඒ වාගේ මෙයා මේ බුදු ගුණ අරමුණෙන් සිත අයින් කරලා එක්ක බුදු ගුණ අරමුණු කරපු සිත එහෙම නැත්නම් ඒ සිතේ පහළ වුණු සද්ධාදී ධර්මතාවල ඇතිවීම නැතිවීම දකින්න යොමු කළොත් ඒක දැක්ක හැකි. එහෙම නැත්නම් ඒ සිත ඇසුරු කරගෙන පවතින මේ කයට අවධානය යොමු කරපු ගාම මේව දෙයක් වාගේ ඊට පහසුවෙන් කය රූප කලාප වෙන් කරලා දකින්න පුළුවන් හැකියාවත් යෝගාවචරයට තියෙනවා. ඉතින් ඒ නිසා ගුරුවරයෙක් ඒ වෙලාවට ඒක කරන හැටි කියලා දෙනවා. ඔය බුදුගුණ භාවනාවේ ඔය ප්‍රධාන කමඨහන පිළිබඳ නැත්නම් ඔක කමඨහනක් නෙමෙයි ප්‍රධාන භාවනාව භාවනා මාර්ගය මේ පිළිබඳ මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන් දැන් කාල වේලා ගියපු හින්දා මේ භාවනාව පිළිබඳ ඔය කියපු කතාව දැනගෙන හිටියද මෘදු ගුණ භාවනාව ගැන නම් හොඳයි අලුත් දෙයක් දැනගත්තානේ නේද? දැන් ඕකට මස් අලවන්න පුළුවන් ඔයාලට. සැකෙල්ල දන්නවනේ. කොතනින්ද පටන් ගන්න ඕනේ? බුදුගුණ භාවනාව කියන්නේ මොකක්ද? එතකොට මේ බුදුගුණ වැඩිවීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? වචන පාඩම් කිරීම හෝ වචනාර්ථ දැනීම හෝ බුදුගුණ අර විස්තර වශයෙන් දැනීම හෝ නෙවෙයි කියන එක දැන් තේරුණානේ. එතකොට ඒ බුදුගුණ භාවනාව පිළිවෙලින් වඩලා අවසානයේදී අපි බලාපොරොත්තු වෙන්නේ කොයි තැනකට යන්නද කියන එකක් දැන් දන්නවා. එතකොට ඔන්න ඕක ඉලක්කය අරමුණු කරගෙන ඔයාලට මේ බුදුගුණ භාවනාව සම්බන්ධ දේශනා වෙන බොහෝ ධර්ම දේශනා අහලා ඊළඟට මේ බුදුගුණ භාවනාව වඩලා බුදුගුණ ඉගෙනගෙන ඔන්න ඔය සැකිල්ලට ඔය හැමදේම උපකාර කරගන්න පුළුවන්. දවසක රහතන් වහන්සේ නමකට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙන්නේ යම් හැඟීමක්ද අන්නේ හැඟීම තැනට ඊට ආසන්න හැඟීමක් ඇති වෙන තැනට යන්න පුළුවන්. ඒක මේ බුදුගුණ භාවනාවේ ඔය කියන තැනට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙන හැඟීම රහතන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙන හැඟීම හා සමාන වෙනවා. ඒක 100%ක් සමයි කියව නෙවෙයි ඒ හා සමාන වෙනවා. ඒක අචල ප්‍රසාදයක්ට හා සමාන වෙනවා. මේක වචන අහලා දැන ඉගෙනගෙන ලැබපු දෙයක් නෙවෙයි. Tamanටම ලැබුණු අවබෝධයක්. Tamanටම නුවණක් පහළ වුණා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි කියලා. දැන් ඊළඟට ඔය බුදු ගුණ භාවනාව පටන් ගන්නකොට කියලා දෙන්න තියෙන මූලිකම කරුණු ටිකක් කියලා දෙනවා කියන්නේ. එතකොට මේ කරුණු ටික සෑම භාවනාවකටම වැදගත් වෙන මූලික කරුණු ටිකක් වෙනවා. ඒ නිසා මම ඒ ටික ඊළඟට ඉදිරියට කියලා දෙන්නම්. මේ අද ලබලා දුන්නු පත්‍රිකාවේ බුද්ධානුස්සති භාවනාව පිළිබඳ පූර්වක්‍ෘත්‍ය පිළිබඳ දත යුතු කරුණු ටිකක් තියෙනවා. ඒ පූර්ව කෘත්‍ය පිළිබඳ දත යුතු කරුණු ටික ඔයාලා ගෙදර ගිහිල්ලා කියවලා බලන්න. මම හිතන්නේ කියවගෙන එන්න ඇත්තේ නේද? පත්‍රිකාව ගිය සතියේ දුන්නනේ. ඒකෙත් මොනවා හරි ඔය එක ඡේදක තිබ්බට ඕකේ විස්තර ගොඩාක් තියෙනවා. මම ওই ඡේදය විස්තර වෙන විදිහට පිළිවෙලට කරුණු ටික ගොනු කරලා සෑම යෝගාවචරයකම දැනගත යුතු කරුණු ටික කියලා දෙනවා. බුදුගුණ භාවනා වැඩුවත් මෛත්‍රී මොන භාවනා වැඩුවත් සෑම යෝගාවචරයකම දැන සිටිය යුතු යෝගාවචර ධර්මතා ටික කියලා දෙනවා. ඒ දැනුම තියෙන්න ඕන ඔයාලට. කොයි ගුරුවරයෙක් ගාවට ගිහින් කමටහනක් ගත්තත් මොන භාවනා පන්තියකට ගියත් ඇත්තට මේ දැනුම් සම්භාරය අපි ගාව තියෙනවා. ඉස්සර මිනිස්සු ගාව තිබ්බවක. නමුත් දැන් අපි මේ පැරණි පොත්පත් පරිහරණය කිරීම අපි ගාව දැන් නැහැනේ. ඇත්තටම ධම්මපදයේ තරම්වත් සිදස් සංග්‍රහව තරම් කිසිම දෙයක් අපි පරිහරණය කරන්නේ නේද? ලෝ වැඩ සංග්‍රහව ආසාවටවත් කියවන්නේ නැහැ කවියක් දෙකක් විතරනේ කියවන්නේ. සකස් කඩ අර කතාවටත් කියන්නේ සකස් කඩ නොකියු කට උඹේ කට හුඹස් කට කියලා නේද? ඒක කියවලා නැත්නම් ඒ කට හුඹස් කටක්ලු. ඒකෙන් ඇති වැඩක් නැල්ලු ඒ කටින්. ඒ නිසා මේ පොත්පත් අපි කියවලා තියෙන්න ඕනේ. ඉතින් අද අපේ සමාජයේ අපි මහත්තයා ඒ අධ්‍යාපන රටාවත් එක්ක හැම දෙයක් එක්කම මේ අධ්‍යාපනයෙන් අපි බැහැර වුණු හින්දා අපි ගාව ඔය දැනුම් සම්භාර නැහැ. අපි භාවනා කරන්න යන්නේ කඩෙන් බඩු ගන්න යනවා වගේ. අපි අර ඉස්කෝලේ ගත්ත උපාධියක් වගේ කියලා තමයි හිතන්නේ මේ භාවනාවත්. ඒ නිසා තමයි ඔය සෝවහම් බව ලබන්න, මාර්ගඵල ලබන්න එහෙම අර කැම්පස් එකේ උපාධියකට යනවා වගේ යන්නේ මිනිස්සු. අර හතර පහ දිනක් විතර උපාධිය ගත්තාම ආයේ ගුරුවරයා හොඳයි, ඒ ක්ලාස් එක හොඳයි. අපිටත් ගියොත් ඒ ක්ලාස් එකට ගියොත් විභාගේ ගොඩ දාගන්න පුළුවන් කියලා එහෙම හිතෙනවනේ. මේ මිනිස්සු හිතනවා මේ අර යාලා ලැබපු අධ්‍යාපන ක්‍රමයේ වගේම වෙන්න ඇති මේ භාවනාවත් මේ සෝවහන් වෙන එකක් කියලා. උපාධියක් වගේම වෙන්න ඇති කියලා හිතෙනවා. ඒ ඒකට ඒ වගේ උත්සාහවත් වෙන්නේ. ඉතින් නමුත් මේ දැනගත යුතු දහම් කරුණු ටික දැනගන්නකොට තේරෙනවා මේක එහෙම මේ අවුරුද්දකින් දෙකකින් ලබන්න පුළුවන් අපි ලබපු අධ්‍යාපනය වගේ එකක් නෙවෙයි. මේකට සංසාරේ පිරෝ පාරමිතා තියෙන්න ඕනේ. සංසාරේ වඩපු ಗುಣදහම් තියෙන්න ඕනේ. අපි මේ ජීවිතේ පුරුදු කරපු ಗುಣදහම් තියෙන්න ඕනේ. ගොඩාක් කුසල් ශක්තිය තියෙන්න ඕනේ. ඉතින් මේ වාගේ ධර්මතා ගොඩාක් එකට එකතු වෙන්න ඕනේ මේ දේ සම්පූර්ණ කරගන්න කියලා එතකොට තේරෙනවා. එනිසා අපි ඉදිරියට ඒ පිළිබඳ සාකච්ඡා කරමු. මේ ඡේදයේ මේ පළවෙනි පිටුවේ තියෙන ඡේදය මම මොකද ඊළඟ සතියේ අලුත් පත්‍රිකාවක් ලබලා දෙනවා. එනිසා මේ ඡේදය කියවන්න මේකේ නොතේරෙන තැනක් තිබ්බොත් අහන්න. ඔකේ අර ප්‍රධාන කාරණා ටික මම ඉස්සරහට කියලා දෙනවා. එනිසා මම ওই ඡේදෙ පස්සට දානවා. ඊළඟට මේ භාවනාව ප්‍රායෝගිකව මේ වැඩපිළිවෙල වඩන අයුරු තමයි ඊළඟට විස්තර කරන්නේ. ඒකෙන් තෙරුවන් වැදීම, කමා කරවා ගැනීම සම්බන්ධවත් කරුණු ගොඩාක් තියෙනවා. මම ඔය ටික විස්තර කරන්න ඉස්සර වෙලා තව කරුණු ටිකක් විස්තර කරලා දෙනවා. එනිසා මේ කමා කරවා ගැනීමෙත් අවසාන ඊ ඌ කියන ඡේද මෙව පිළිබඳව ඔයාලට ලොකු විස්තර කියලා දෙන්න තියෙනවා. මට කියවුවොත් කොහොමද මගේ සිත කය වචනේ යන තුන් දොරෙන් මේ තුන් ලෝකයේ කිසිවෙකුටත් කිසිවකටත් වරදක් හිංසාවක් පීඩාවක් නොවේවා සියල්ලන් කර්මයේ ස්වરૂප කොට ඇත්තේය සියල්ල ධර්මයේ ස්වરૂප කොට ඇත්තේය ඔන්න ඔය වචන දෙක දන්නේ නැති කෙනාට මෛත්‍රිය වැඩෙන්නේ නැහැ තේරුණාද සියලු දෙනාම කර්මයේ ස්වરૂප කොට ඇත්තේ කියන එක පිළිබඳ තේරුමක් තියෙන්න ඕනේ. නැති කෙනාට මේ මෛත්‍රිය වැඩෙන්නේ නැහැ හොඳට. හොඳට මෛත්‍රිය වැඩිලා හොඳට භාවනාව වැඩෙන්න ওই වචනේ තේරෙන්න ඕනේ. ඊළඟට මේ භෞතික දේවල්, පණ නැති දේවල්, ඒවා තමයි සියල්ල කියන වචනයෙන් අදහස් කළේ. එතකොට සියල්ලන් කියන වචනයෙන් අදහස් කළේ පණ ඇති, කර්මයේ ස්වરૂප කොට ඇති පණ ඇති අය. සියල්ල කියලා අරමුණු කළේ ධර්මයේ ස්වરૂප කොට ඇති පණ නැති දේවල්. එතකොට පණ නැති දේවල් පවතින්නේ ධර්මතා ස්වરૂප කරගෙන. පණ ඇති දේවල් පවතින්නේ කර්මයේ ස්වરૂප කරගෙන. එනිසා මේ කර්මයේ ස්වરૂප කොට පවතින පණ ඇති දේවලුත් ධර්මයේ ස්වરૂප කොට පවතින පණ නැති දේවලුත් පවතින්නේ කොහොමද කියන එක පිළිබඳ මම කියලා දෙන්නම් පුංචි එක ඔයාලා දන්නවා නම් හොඳයි. වෙන ක්‍රමයකින් දැනගන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඒක දැනගත්තොත් තමයි පහසුවෙන් මෛත්‍රිය වැඩෙන්නේ වගේම භාවනා කරන්න පුළුවන් වෙන්නේ. ඇතිව නැතිව යන ධර්ම ස්වરૂප කොට ඇති මේ තුන් ලෝකයේ කිසිවෙක් කිසිවක් මට වරදක් හිංසාවක් පීඩාවක් නොකරේවා කියන මේකත් මේක පිළිබඳව තියෙනවා ටිකක් ඔයාලට ඉගෙන ගන්න. ඒ කාරණා ටිකත් අපි ඉස්සරහට ඉගෙන ගමු. හොඳයි ඉතින් එහෙමනම් ওই කාරණා සියල්ල ඉගෙන ගන්න බලාපොරොත්තු ඉන්න. මම ඊළඟ සතියේ බොහෝම වටිනා කාරණා ටිකක් මේ කමටහන් ගැනීම සම්බන්ධව කියලා දෙන්න. හොඳයි ඉතින් එහෙමනම් අද අපි මේ වැඩසටහන මෙතනින් නිමවටපත් කරමු. අද දවසේත් අපේ මේ සත්පුරුෂ මව්වරු පියවරු දෝදරු හැමෝම මේ පින්බිම වෙත ඇවිල්ලා මේ වටිනා වැඩසටහනට සහ සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිත ගමනේ නොදත් වටිනා කාරණා රාශියක් දැනගත්තා. ඒ වගේම පොතක පතකින් දැන ඉගෙන ගන්න බැරි වටිනා කාරණා රාශියක් තමයි මේ බුදුගුණ භාවනාව සම්බන්ධව ඉගෙන ගත්තේ. ආචාර්යවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් දැන ඉගෙන ගත යුතු දේවල් ගුරු මුඛයකින් ගත යුතු දේවල් ටිකක් තමයි දැන ඉගෙන ගත්තේ. ඒ නිසා අද දවසේ තමන් මේ ගත කරපු කාලය නොනිස්වයි ගත කළේ සංසාර භව ගමනටම සැනසෙල්ල පවතින විදිහටයි අද දවසේ මේ කාල පරිච්ඡේදය ඔබ ගත කළේ. ඒ නිසා මේ හැම වචනයක් වචනයක් පාසා ඉගෙනගත්තු හැම දහම් කරුණක් කරුණක් පාසාම අප්‍රමාණ වූ ගුණ නිධානයක් පුණ්‍ය නිධානයක් හැමෝගේම හදවත් තුළ නිධන්ගත වුණා. මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් උන්වහන්සේගේ බුදු ගුණවල ඇති අනන්ත භාවය පිළිබඳවත් පුංචි උපමාවකින් දෙහිකින් පවා කරුණු දැන ඉගෙන ගත්තා. ඉතින් ඒක සංසාර ගමනටම ප්‍රයෝජනවත්. අද දවසේ මෙහෙම සිද්ධ කරගත්තු ප්‍රඥා පාරමිතාමය මහා කුසල සම්භාරය ආනුභාව බලෙන් අපේ සත්පුරුෂ මේ මව්වරු පියවරු දූ දරුවෝ ඔබ හැම දිනාටම නිදුක්ව නිරෝගීව සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු හැම දෙයක්ම මුදුන්පත් කරගෙන හැම යහපත හැම සැනසෙල්ල උදාහපත් කරගෙන මේ උතුම් නිර්වාණ ගාමිනී ප්‍රතිපත්ති මාර්ගය හොඳට ಗುಣපිලිවෙත් පුරන්න ලැබේවා දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් මිනිස්යන්ගෙන් පමණක් නෙවෙයි පණ නැති හිත් පිට නැති සබහා දහමෙන් පවා ඔය අයගේ භාවනා මාර්ගයට ප්‍රතිපත්ති මාර්ගයට උදව් උපකාර ලැබේවා ඉක්මනටම සුඛ ප්‍රතිපදාවකින් අමා මහ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගන්නට මේ මහා කුසල් පාරමී ධම්ව හේතු උපකාර වේවා කියලා අපි මෛත්‍රියෙන්ම ආශිර්වාද කරනවා ඒ වගේම අද දවසේ අපි මේ සිද්ධ කරගත්තු කුසල් අපට මේ මිය පරලව ගියපු අපේ ඥාතිවරු මව්පියවරු අනුමෝදන් වේවා. එයාලා ඉපදිලා ජීවත් වෙච්ච කාලේ මේ අද අපි අහපු සමහර විට මේ බුදු ගුණ භාවනාව ගැන අහපු මේ කතාව අහන්නට ඒ දේශවන් වලට සමහර විට පිං නොලැබෙන්නේ නැති. ඉතින් ඒ නිසා අද අපිට වැඩුණු කුසල් හිත් එයාලට නොවැඩෙන්නේ නැති. ඒ නිසා මේ මිය පරලව ගියපු මව්පියවරුන්ට ඥාතිවරුන්ට අද අපි මේ ලැබූ කුසල් සිත්වල ශක්තිය අනුමෝදන් කරමු අනුමෝදන් වේවා ඒ අය ලැබූ ජීවිත සපවත් ජීවිත වේවා උපනුපම් භවයේ බුදු ගුණ සිහිපත් වේවා බුද්ධාලම්බන ප්‍රීතියම විදර්ශනා කොට අමා මහ නිවනින් සැනසෙන්න අපේ ඥාතිවරුන්ට මව්පියවරුන්ට මේ උතුම් කුසල් හේතු උපකාර වේවා කියලා පිපින් දෙමු ඒ වගේම අද දවසේ අපි මේ රැස් කරපු කුසලය අපේ අතිපෝජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු සාමින් වහන්සේටත් අනුමෝදන් වේවා ලොකු සාමින් වහන්සේගේ උතුම් කල්යාණ මිත්‍ර ඇසුර භජනයේ පෛරුපාසනයේ නොඅඩුව අපේ ජීවිතවලට ලැබේවා උන්වහන්සේගේ සසුන් ගුණ පිළිවෙත් සුවසේ මුදුන්පත් කරගෙන ලෝවැසි ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට ලෝවැඩ සලසා සමන කෘත්‍ය මුදුන්පත් කරගෙන පැතූ බෝධියකින් සාන්ත නිවන් පුරවඩින්නට ලොකු සාමින් වහන්සේටත් මේ පින් උපකාර වේවා කියලා අපි පින් දෙමු. ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර මණ්ඩලගිරියේ ස්වාමින් වහන්සේටත් නිදුකින් මේ වස්සාන කාලේ සසුන් ගුණ පිළිවෙත් පුරන්නට මේ පින් උපකාර වේවා කියලා අපි පින් දෙනවා. ඒ වගේම අපට සිව්පසයෙන් අප උපස්ථාන සිද්ධ කරන අපේ මේ දායක කාර්කාදී මව්පියවරු ඔබ හැම දිනාටමත් මේ පින් මහත්ඵල වේවා හැමෝටම මේ බුදු පෙරහැර අතනුහැර නිවනටම යාගන්ට මේ කුසල් උපකාර වේවා කියලත් අපි පින් දෙනවා ඒ වගේම අපේ දායක සභාවේ අපේ සභාපතිතුමන් ප්‍රධාන කරගෙන අපේ මේ මව්වරු පියවරු දූ දරුවෝ හැමෝටම මේ පින්බිය පවත්වන්නට මේ බුදුබණ ටික අහන්නට ඒ ආරාම පූජාදී නම් අයුරෙන් මේ පින්බි මේ චිර පැවැත්මට උපකාර කරන හැමෝටමත් අපි මේ පින් රැස් කරන වෙලාවේ මේ පින් එකතු වෙනවා ඒ නිසා මේ හැමදෙනාටමත් මේ පින් අයිති වේවා ඒ හැමෝටම සාන්ත නිවනින් සැනසෙන්න අපි අද මේ රැස් කරපු මහානුභාව සම්පන්න ආශ්චර්යමත් වූ කුසල් සම්භාරය හේතු උපකාර වේවා කියලා අපි මෛත්‍රී කරමු ඒ වගේම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ලෝවැසි ජනතාවටත් මේ පින් අනුමෝදන් වේවා. හැමෝම සැනසේවා නිවේවා කියලා අපි මෛත්‍රී කරමු. දැන් අපේ සත්පුරුෂ පින්වත් හැමෝටම සැනසෙල්ලක් වේවා. මේ බුදු පෙරහැර මග නොහැරේවා. කල්‍යාණ මිත්‍ර ඇසුර මග නොහැරේවා සාන්ත නිවන මග නොහැරේවා කියන මෙසිතෙන් මහා සංගරුවන වෙනුවෙන් ආශිර්වාද කරනවා වන්දනා කරගන්න අභිවාදන සීලෙස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම්මලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු සුපති